මේ සම්බෝධන ධර්මයන් සෝවාන් වීමේදී තමයි නැති කරන්නේ. එතකොට කාමාසව භවසව දිඨාසව අවිජ්ජාසව කියලා සාස්ත්‍ර ධර්මයන් විස්තර කරනවා. එහිදී දිඨාසවය කියන එක සෝවාන් වීමේදී නැතිවන. එතකොට සංයෝජන වශයෙන් කතා කරනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ආසව වශයෙන් කතා කරනවා නම් දිඨාසවය සෝවාන් වීමේදී නැති වෙනවා. ඒ වගේම සකදාගාමී වීමේදී අනාගාමී වීමේ දෙකෙන මාර්ගඵල ලැබීම තුළදී කාමරාග පටික කියන සංගෝල ධර්ම දෙක නැති යන්නේ සෝවාන් වෙලා සක්කාය දිට්ඨිය නැතුණාට පසුව භාවනා කරන කෙනෙක් විසින් ඒ කාමරාග පටිනිල දෙක තුනී කරනවා සකදාගාමී නාම අනාගාමී නාමය සම්පූර්ණ සේවන ආස්වානව බලනනම් කාමාසව භවසව දිඨාසව අවිද්‍යාසව කියන එකේ කාමාසව කියන தත්ත්වය සකදාගාමී වෙනකොට තුනී වෙලා අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන් නැතිවන්නේ. අනිත් හේතුවම සංගෝධ ධර්මයන් රහත් මාර්ගඵල වලින් තමයි නැති වෙන්නේ. එතකොට අත්‍යනික්කේ සමාධි භාවනාව ආසනං කය සංවත්තන්දි කියන එකේ දැක්කෙන ඒ සමාධි භාවනා ක්‍රමය සෝවාන් වීමටත් ඒ වගේම සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් අරහත් වීමටත් ඒ සියලුම මාර්ගඵල ලැබීමට හේතු වන උපකාර වන සමාධි භාවනා ක්‍රමය. කතමාදිවික්කේ සමාධිපාන ආසන්නං කය සංවත්තන්ති මොකද්ද මේ ආශ්‍රයන් ශේක්‍රීම සඳහා නැත්නම් මේ සංවර්ධන ශේක්‍රීම සඳහා හේතු වෙන උපකාර වන භාවනා කියලා බුදුරජාණන් වහන්සේ විමසලා ඒට පිළිසක් වශයෙන් වදාරනවා ඉදබික්කේ වික්කෝ පංචසපාදාන කම්මේ සෝධය ඥානපස්සේ විරති තිරූපං ඉති රූපස්ස සම්දේවිත රූපස්ස අත්ංගම ඉති වේදනායිති වේදනාය සම්දේවිත වේදනා අත්ංගම ඉති සංඥාච සංඥා සමුදයති සංඥා සංගමති සංඛාරච සංඛාරණ සමුදයති සංඛාරණ අත්සංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයති විඥානස්ස අත්සංගමෝති කිය. මේ සියලුම ආශ්‍රව ධර්මයන් සේක්‍රීමද සංඝෝධ ධර්මයන් සේක්‍රීමට තිබෙන මේ භාවනාව තමයි මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන එක. ඒක බලන්නේ මේක තමයි රූපය ඉති රූපං කියලා දකිනවා. ඉති රූපස්ස සමුදය මේක තමයි රූපය ඇතිවීමේ හේතුව කියලා දකිනවා. ඉති රූපස්ස අත්සංගෝ මේ තමයි රූපේ නැතිවීම රූප නිරෝධය කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන් මේ වේදනාව ඇති වේදනාව සමුදය වේදනාව අත්සංගෝ මේක තමයි වේදනාව කියලා අවබෝධ කරන වේදනා සමුදය ලෙසම දකිනවා. වේදනා නිරෝධය හේවත් වේදනා වේදනාව නැති වීම දකිනවා. ඒ වගේම මේ ඇයට හිතා ගන්නට පුළුවන් වෙන්නට උන සංඥාව සංඛාර විඥාන කියන ඒවාත් අප දත යුතුයි. ඒ සංඥා සංඛාර විඥාන කියන සිත ස්කන්ධවල සමුදයක් අපි දත යුතු වෙනවා. එලෙසින්ම ඒ සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගේ අත්සංගමයේවත් නිරෝධයක් අපි දකින්නට ඕන. මේක භාවනාව තුළින් අත්දැකීමෙන් තමයි කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. කොයි ආකාරයෙන් කවර භාවනාවක නිරත වුණත් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ මේ කියන නිරෝධය දැක කිසි කෙනෙකුට සෝවාන් වෙන්නට බැහැ වෙනත් මාර්ගඵලයක් ලබන්නටත් බැහැ. ඒක නිසා මේ භාවනා ක්‍රමය පංච පංච උපාදානස්කන්ධයේ ඇති වෙන්නේ නැතිම බල බලා වාසය කරන්නට උපයෝගී කරගත යුතු භාවනා ක්‍රමයක්. කවර භාවනා කරන තුනත් ඒකයි අපි විශ්ින් කළ යුතු වන්නේ. උදාහරණයක් වශයෙන් අපි තුමා ආනාපාන සති භාවනාවක් කෙනෙක් ප්‍රගුණ කරන එක ධර්මද්‍රට හෝ සමාධි ආනාපාන සති භාවනාව දිනු කිරීමෙන් ලැබුවාට පසුව ඒ ආනාපාන සමාධිය තුළින්ම පමණක් කෙනෙකුට නිවන් යන්නට නොහැකි වෙන නිසා එක්කෝ ඒ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට නගන්නට ඕන නැත්නම් ඒ විදර්ශනාව නැගේ විදර්ශනාව වැඩෙන ආකාරයෙන් ආනාපාන සති භාවනාව ඒ 16 ආකාරයකින් වැඩි යුතු බව දක්වා තිබෙන ඒ ආකාරයෙන් වඩන්නට ඕන. ඒකේ පංචස්කන්ධ ධර්මයන් තමයි ඒ විදර්ශනාවට වඩන විට අරමුණක් වශයෙන් ගන්නේ. නැත්තම් පිම්බෙන් හැකලින් භාවනාවක් කරන කෙනෙකුත් ඒ රූප මේ උදර උදර කොටසේ තියෙන පිම්බෙන් හැකලින් ආදී අරමුණු ක්‍රමෙන් රූපස්කන්ධය අරමුණු ක්‍රමෙන් ඒ වගේම වේදනා සංඥා ආදී සසු පංචස්කන්ධ ධර්ම අරමුණු කරගෙන තමයි භාවනා කරන්නේ. ඒ වගේම තමයි චතු ධාතු අවස්ථාන ඒ කියන්නේ ධාතු මනස්කාර භාවනාව වෙන එකක් කරන විට මේ රූපස්කන්ධය සහ ඒ හා යෙදෙන නාමස්කන්ධය අරගෙන පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති නැතිවීම බල බල තමයි වාසය කරන්නේ. මේ විදිහට කොයි භාවනාවක් අපි කළත් ඒ සෑම භාවනාවකදීම අරමුණු විය යුත්තේ නිවන් යාමට බලාපොරොත්තු වෙනවා නම් පංචස්කන්ධය හා එහි ඇතිවීම නැතිවීම. මේ දෙන්නේ ඇතිවීම නැතිවීම ගැන කතා කරන විට පළමුවෙන්ම සමාවෙෂින් සුතමේ වශයෙන් අහලා කියවලා පොත්පත් වලින් දැනගෙන දන්නා සමග සාකච්ඡා කරලා දැනුමක් ඇති කර ගන්නට ඕනේ. ඒක පළවෙනි අදියර. ඒ දැනුම ඇති කර ගැනීමේදී මේක තමයි රූපස්කන්ධය, මේ වේදනා, මේ සංඥා, මේ සංඛාර, මේ විඥාන කියන මේ කියන පංචස්කන්ධ ධර්මයන් පැහැදිලිව සමානට පේන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාටවත් පොතපතක තිබුණාටවත් නෙවෙයි සමාගයේම දැනුමට සමාගයේම නුවණට සමාගයේම ප්‍රඥාවට වැටහෙන්නට ඕන අවබෝධ වෙන්නට ඕන මේක තමයි රූපය මේක තමයි වේදනාව ආදී මේ පංචස්කන්ධ ධර්මයන්. ඒ වගේ සමුදයත් ඒ ආකාරයෙන්ම කියවලා අහලා බලලා තේරුම් අරගෙන සාකච්ඡා කරලා තමාටම වැටෙන ආකාරයෙන් අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. මේ මේ කියන පංචස්කන්ධ ධර්මයන්ගේ සමුදය මේකයි කියලා. රූපස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුව මේකේ වේදනා ඇතිවීමේ හේතුව ආදි වශයෙන් ඒක අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ ඒ සමුදය නිසා ඒ කියන්නේ හේතුව නිසා ඒ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවනම් මේ හේතුන් නැති වෙනකොට ඒවා නිරුද්ධ වී යන ආකාරය තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගැනීමේදී එක්කෝ පොත්පත් කියලා නැත්නම් දන්න කෙනකින් අහලා නැත්නම් ධර්ම ශ්‍රවණයක් කරලා අහලා මේ සාකච්ඡා කරලා ලබාගත් දැනුම තමා විසින්ම නුවණින් කල්පනා කරලා තමාගේම අවබෝධයෙන් ඇති කරගත යුතු දැනුමක් බවට පත් කරගන්නට ඕනේ. ඒකට කියන්නේ චින්තාමය වශයෙන් ඇති කරගන්න ලබන ප්‍රඥාව. තුලිත ප්‍රඥා, තීර්ථ ප්‍රඥා, චින්තාමය ප්‍රඥා කියන වචන ඔය සෑම එකක්ම උකට යොදන්නට පුළුවන්. අර කලින් අහපු අහලා දැනගන්න එකට සුතමේ ප්‍රඥා කියන්නේ ඇසීමෙන්, කියවීමෙන් අවබෝධ කරගන්නා දැනුම. ඒ දැනුම ඒතරම් ප්‍රමාණවත් වන්නේ නිවන් අවබෝධ කරගන්න සමාහට දැනුමක් ඇති වෙන ආකාරයෙන් සිතල අවබෝධයක් ඇති කරගන්නවා. රූපස්කන්ධය කියන්නේ මේකේ කිය. තමන්ගේ ඇඟ ගත්තොත් තමන්ගේ රූපය මේක තමයි රූපස්කන්ධය. මේ රූපස්කන්ධයේ තියෙන්නේ මොනවද කියලා බලනවා. මේ බලනකොට තමන්ට පැහැදිලිවම පේන්න ඕනේ මේ මූල ධාතු හතරකින් මේක ඇදලා තියෙන කියලා. පඨවි ධාතුව තියෙනවා මේ ආපෝ ධාතුව තියෙනවා තේජෝ ධාතුව වායු ධාතුව කියන ධාතු හතර තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ගහක තියෙන කොළයක් ගත්තාම කොළයක්. මේ කොළය ගත්තාම අපිට පැහැදිලිවම පේනවා මේ කොළය තුළ මේ ධාතු හතර තියෙනවායි කියලා. ඒක ධාතු පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන්. එහෙම තියෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධය අපිට පුළුවන් පහසෙන්ම මේ තමාගේ ශරීරය දෙසටත් යොමු කරන්න. දැන් මේ ගහක කොළයක් අපි උදාහරණ ගත්තොත් ඒ ගහේ කොළේ අපි ඒක සලලා පොඩි කරලා ඉස්මෙහෙම ගත්තොත් එහෙම ඒකේ තියෙන අයුසක් ඒ යස ගතිය තමයි එහි තියෙන වස්ත්‍ර ගතිය. තෙත ගතියක් එහි තියෙන වස්ත්‍ර ගතියක්. කුලේ දිහා බැලුවට ඒක පේන්නේ නමුත් ඒක අපි සාරලා පොඩි කරලා මිරිකල හැම ගත්තාම ඒකේ තියෙන විස ඉවත් කරන්නට පුළුවන්. ඒ යස ගතිය වස්ත්‍ර ගතිය තමයි ආපෝ ධාතුව කියලා අපි නම් කරන්නේ. දැන් මේ කොළ කොළේ අල්ලපහමට සීතලක් හෝ උෂ්ණයක් වැනි ගතියක් දැනෙනවා. ඒ සිසිල් උෂ්ණ ස්වરૂපය තමයි එහි තියෙන පඨවි ධාතුව කියන්නේ තේජෝ ධාතුව කියන්නේ රස්නේ හෝ සීතල ගතිය. ඊළඟට මේ කොළේ අර ඉස්ම ටික සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ රොඩු ටිකක් ඉතුරු වෙනවා. මේ රොඩු ටික අපේට හොඳටම වේදලා ගිහිල්ලා පොළොවටම කර වෙලා පස් වෙන විදිහට ගියා. මෙන්න මේ පස්සන ගතියේ පස්සන ස්වરૂපයේ කොළේ තියෙනවා. ඒක තමයි පඨවි ධාතුව කියලා තියෙන්නේ. මේ කොළේ පිම්බිච්ච ස්වરૂපයක් තියෙනවා. අපි ගහක කොළයක් කඩලා පැත්තකින් දැම්මත් ඕක ටිකක් වෙලා යනකොට මලානික වෙනවා හැකිදෙනවා අර පිම්බිච්ච ස්වරූපේ නෑ ගහේ තියෙනකොට වගේ නේ කඩලා දැම්මට පස්සේ මේ අර ගහේ ඒකේ තියෙන ජීවිතේන්ද්‍ර රූපේ නැති වෙනස එක සිදුවන්නේ ඒ කොළේ ජීවත් වීම සඳහා ඒකේ තියෙන ධාතු හතරේ පැවැත්ම සඳහා අවශ්‍ය එක් රූප කොටසක් නැති නිසා ඒක සිදුවන්නේ. ඉතින් ඒක හැකිලිලා තියෙනවා. ගහේ තියෙනකොට ඒක පිම්බිනි ස්වරූපයක් තියෙනවා. ඒ පිම්බුන ස්වරූපය තමයි වායු ගතිය. මෙන්න මේ ආකාරයෙන් තමගේ ශරීරය බලනවා මේක තමයි පඨවි ධාතුව කියලා. තමන්ගේ මුළු ශරීරයේම හිතේ සිට පාදයේ දක්වා ගත්තොත් මේ මුළු ඇඟම ඒකාන්තයෙන්ම පඨවි ධාතුවෙන් හැදිලා ආපෝ ධාතුවෙන් තෙත් වෙලා වායෝ ධාතුවෙන් පොම්බලා ඒ වගේම තේජෝ ධාතුවෙන් රත් කරලා තියෙන එක. මේක හරියට තේරුම් ගන්නට නුවණින් දකින්නට ඕනේ. මේ වෙන මොකක්වත් නැහැ. මේ ධාතු හතර විතරයි නේද තියෙන්නේ කියලා. මේක දකින්නේ මේවා පිළිබඳ තියෙන සංස්කාර දිට්ඨිය නිරුද්ධ කර ගැනීම සඳහා. සෝවාන් වෙනකොට සංස්කාර දිට්ඨිය අනිවාර්යයෙන්ම කෙනෙක් නිරුද්ධ කරනවා. මගේ ආත්මයක් තියෙනවා, සදාකාලික ආත්මයක් තියෙනවා ආදී වැරදි අවබෝධ, වැරදි දෘෂ්ටි මේසුන්ගේ සත්‍යයන්ගේ සිත්තර තිබෙනවා. මේක මේක අයින් කර ගැනීම සඳහා තමයි මේ රූපස්කන්ධය අපි බෙදලා වෙන් කරලා බලන මේ මොනවද තියෙන්නේ කියලා. එහෙම බලපහම Tamanට පැහැදිලිව පේනවා නම් මේකේ තියෙන පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් කර වෙන කිසිවක් නෙවෙයි කියලා මේකේ සත්‍යයක් ඉන්නවා, ගැහැණියෙක් පුරුෂයෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියන හැඟීම එයින් අයින් වෙන්නට ඕන. නිකම් මේක ධාතු හතරක් කියලා බෙදුවට වැඩ නැහැ. මේ ධාතු හතර හැර මෙතන වෙන ගැහණියක් පුරුෂයෙක් මිනිහෙක් කියලා ගන්නට කිසිවක් නැහැ. සත්‍යයක් කියලා ගන්නට නැහැ. මේ ධාතු හතර පමණයි ශේෂයලා තියෙන්නේ කියන එක අවබෝධය ඇතිවන්න ඕනේ. අවබෝධය කාටවත් ඇති කර දෙන්නට බෑ. තමා විසින්ම ඇති කරගත යුතු එකක්. ඒ වගේම ඕනෑම සමාගයේ කියන තෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මෙදුරු අකුවඩු හදවත් වෙන හැටි ආදී ඒ දෙතිස් කුණප කොටස් කරනවා. මේ කුණප කොටස් අරගෙන ඒ රූපස්කන්ධය දිහා බලන මේක තමයි මගේ රූපස්කන්ධය කියලා තේරුම් ගන්න. මේ කුණප කොටස් 32කට එකතුව නේද මගේ මේ රූප කොටස. අපි මේ වැහිලා තිබුණාට හැම ගැලෙව්වොත් එහා මේ දැකලා ඉතින් සමහරට තුවාල වුණාට පස්සේ සමහර ළමින් දෙන තුවාලෙලා තියෙන රතු පාටට තියෙනවා හරි කෙලෙකෝල් සිනිගඳ සිනිගඳ මාළු ගඳ තියෙන ස්වරූපයක් ඇති ඒ මේ මස් වැනි දේවල් තියෙන. ඒ යමින් පස්සේ යටි. පොළොව ඇගේම හැම වෙලේම ගලවලා දැම්මොත් එහෙම යම් කිසි කෙනෙකුගේ ඔය සත්‍යයන්ගේ හැම ගලවනවා එතකොට මේ ගැහණියක් කියලා මිනිහෙක් කියලා මේ ශරීරේ මොනවද ගන්න තියෙන්නේ මේ හැමේ මතු පිට තියෙන සියුම් හැම නිසා තමයි මේ සියුම් කුඩු හැම කුඩු හැම නිසා තමයි මේ ඔක්කොම මුලාව තියෙන්නේ මේ ඔය කකුලක් හේම අතපයක් හේම උතයන් තැනක වැදෙනකොට උඩ තියෙන සියුම් හැම ගැලවිලා යනවා සමහර විට. ඒ කුණු හැම කියනවා කුඩු හැම කියනවා සමාන පැතියොත්. එතකොට මේ කුණු හැම මේ මුළු ශරීරේ පුරාම මේ පුංචියට සිනිදුවට තියෙන හැම මුළු ශරීරෙම ගැලවි ගියා නම් එහෙම සම්පූර්ණයෙන්. එතකොට ඔය කියන ගෑණියක් ගන්න ලක්ෂණක්වත් මේම මිනිහෙක්වත් දකින්නට හම්බෙන්නේ නැහැ නිකන් මේ ධාතු ගොඩක් නේද මේක තියෙන්නේ කියන එක පැහැදිලිව පේනවා අපේ මේ මුලාව අර මතු පිටින් තියෙන හැමේ අර උපමට්ටම් ගතිය නිසා මේ කකුල එහෙම ගලක හරි මොකක් හරි තැනක වැදුනා මේ කුණුහම ගියා නම් ඒ කුණුහම ගිය ටිකක් අරන් බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන තනිකර මේ මේ යකිතා අපිරිසුදු ධාතු කොටසක් පඨවි ධාතු ආපෝ තේජෝ වායු ධාතු හතර. මේ පඨවි වල ස්වરૂපයක් තියෙනවා ආපෝ තේජෝ වායු ධාතු වල ස්වરૂපයක් තියෙනවා මතු පිට පෘෂ්ඨය උපමට්ටම් කරනවා. දැන් මල් පෙත්තක් ගත්තොත් මතු පිට පෘෂ්ඨය මතු පිට තත්ත්වය උපමට්ටම්. කොළයක් ගත්තත් මතු පිට තත්ත්වය උපමට්ටම්. දැන් හැපර් ගෙඩියක් වගේ ගත්තොත් මතු පිට එක හරි ලස්සනට උපමට්ටම් වෙලා තියෙනවා. සැම්බිලි ගෙඩියක් ගත්තොත් ඒක ලස්සන උඩ උඩ කොටස හොඳට උපමට්ටම් වෙලා තියෙනවා. මේ ධාතු හතරේ ස්වરૂපය උකයි. මේක මේ ගෑණියක් පුරුෂයෙක් කියන එකක් නෙවෙයි මේ තියෙන්නේ. අර නැපර් විදියට තියෙන අංගහැණියෙක් මිනිහෙක් වෙන්න ඕන. මත හිටහම ඔච්චර මුද්දුවට ලස්සනට තියෙනවා නම් ඒකෙත් එහෙම සුනිදුවට මුද්දුවට තියෙනවා. ඒකෙම නෙවෙයි මේ ධාතු වල ස්වરૂපය මේකයි. දැන් කෙහෙල් ගහක උඩ කොටු ටිකේම ගැලුවොත් කොයි තරම් සිනිදුවට ඒ කෙහෙල් පතුරු වල තියෙනවද කියලා කල්පනා කරන කෙහෙල් කඳක් අරගෙන බලුවොත් ඒ ඔක්කොම මේ ධාතු වල ස්වરૂපය ඒකයි. මේ ඇඟේ තියෙන ධාතු වල ස්වરૂපය මේකයි මේක තමයි බටේ ධාතු ආපෝ තේජෝ තේජෝ ධාතු වායු ධාතු කියලා ඒ හැර මේකේ සත්‍යයක් නැහැ කියන අවබෝධය තමාම ඇති කරගන්නවා මිති රූපන් මේක තමයි රූපය කියන්නේ ඉතින් රූපස්ස සමුදය මේ රූපය ඇති වෙන හේතුව ඊළඟට දක්වනවා. ඇති වෙන හේතුව වශයෙන් බලන්න ඕන තමයි පැහැදිලිව පේන්න ඕන. අපි කන බන ආහාර නිසා මේක ඇති වෙනවා. ආකෑම නැති වගේම දිරාපත් වෙනවා, දිරනවා, කෙට්ටු වෙනවා, ඒවම වෙනවා. ඒක ඒ තරම් ප්‍රධාන එකක් නෙවෙයි. නමුත් ප්‍රධාන ඒවා තියෙනවා අපි ප්‍රතිසන්දි විඥානයක් කියන මව කුසල ඉස්සලම එනවා මව කුසල ප්‍රතිසන්දි විඥානය අපහම මව සහ <clears throat> පියාග් දෙදෙනාගේ සංයෝගයට ඇති වුණාට පස්සෙ එතන ඒ ධාතු කොට කලර රූපයක් නිර්මිතවන්නේ ඒ කලර රූපය හැදෙන්නේ ප්‍රතිසන්දි විඥානයේ කලර රූපේ ගිහිලා එල්ලුනේ නැත්තම් මේ බව බුදුහාමුදුර පැහැදිලිවම දක්වලා තිබෙනවා මේක සත්‍යයක්. එතකොට මේ මව සහ පියාගේ සංයෝගය නිසා පහළ වූ ධාතු කොටස් වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කොටස්. ඒවා අනුන්ගේ දේවල් තමන්ගේ නෙවෙයි. මේක පැහැදිලිව දකින්න. එතකොට මේ පටන් ගන්නකොටම ඇති උනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින් මේ රූප කොටස. ඒ පටන් ගන්නකොටම ඇතිවුණු පඨවි ආදී මූල ධාතු අතර අනුන්ගේ තමන්ගේ නෙවෙයි. ඉතින් එතෙන්දිම ගන්නවා මේක මගේ මගේ කියලා මුලාවට ගන්න. ඒක බැඳුනේ මොනවා කොහොමද අම්මා ගන්න කන බොන දේවල් ඒ ශරීරගත වෙනවා ළමයාගේ කුස තුළ ඉන්න ළමයා වැඩින්නේ එහෙමයි. අම්මා ගන්න ආහාර පාන. අම්මා ගන්න ආහාර පාන වල තියෙන ඔය කියන ධාතු හතර. අතර. ඊට පස්සේ බිහි වුණාට පස්සේ ඉතින් මවපියෙක් දෙනවා වෙනත් ඒවත් දෙනවා දීලා ලොකු ඒව හැම එකකම තියෙන්නේ මූල ධාතු හතර පටවිය. ඒ ධාතු හතර මේ ගහකට පොර දානකොට ගහ ලොකු වෙනවා වගේ. ඉතින් අර කුංචි කාලේ ඉඳලා ඒවා දාගෙන දාගෙන එනවා. මේ දැන් තියෙන තත්ත්වෙට ශරීරය මෙහෙම නිර්මිත වෙලා තියෙනවා. මේක පැහැදිලිව පේන්න ඕන මේක තමයි මේ රූපය තිබීමේ සමුදය කිය. මේ සමුදය දකිනවා නම් මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා කෙනෙක් ගන්න නැහැ. ගන්නට හැකියාවක් නැහැ. ඊට අමතරව සමාගයේ සිත නිසා මේ සිතුවිලි නිසා මේ රූප වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඍතුන් නිසා සීත උෂ්ණ නිසා මේ රූපය තියෙනවා නැති වෙනවා. කර්ම චිත්ත ඉත්ව ආහාර කියලා ප්‍රධාන වශයෙන් රූපය තියෙන්නේ හේතු හතරක් අපි දන්නේ හැටියට කියනවා. විඥානයේ සූත්‍ර පිටකයේ හැටියට කියනවා. ඔය කබලිකාර ආහාර, පස්සාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. කොයි ආකාරයකින් හරි බලලා Tamanට තේරෙන්නට මේ තේතන විදිහට තේරුම් ගන්න මේ මේ හේතුන් නිසා මේ රූපේ ඇති වෙන්නේ කියලා. එතකොට හේතුව නැති වුණොත් ඒ රූපේ නැති වෙනවා කියලා තේරුම් ගන්න. ඒක Tamanට අවබෝධ වෙන්න ඕනේ. එතකොට ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්සංගෝ මේ රූපේ ඇති වෙන හේතුව මේකයි මේ හේතුව නැතුව මේ රූපේ නැති වෙනවා එක. මේ වගේම වේදනා සංඥා සංඛාර කියනවා තේරුම් ගන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදේති තිකොබ්බිකේ තස්මා වේදනාති උච්චතින කියන්නේ. ඒ මිදින නිසා. කිංච වේදේති මොකද්ද වෙන්නේ? සුඛම් වේදේති දුක්ඛම් වේදේති අදුක්ඛම් සුඛම් වේදේති. සැපත් විඳිනවා දුකත් විඳිනවා සැප දුක් නැති මඳහත් වේදනාවලුත් විඳිනවා මේ වේදනාවල් ඇතිවීමේ හේතුවක් තියෙනවා ඇතිවීමේ හේතුව මොකක්ද අන් කිසිවක් නෙමෙයි මේ ස්පර්ශය ඇතිවීම නිසා ස්පර්ශය කියන්නේ දැන් ඇහැට රූපයක් වෙනොත් එහෙම ඒ රූපේ අපි දකිනවා දැක්කට පස්සේ ඒ රූපය පිළිබඳ දැනීමක් ඇති වෙනවා ඒ දැනීමයි රූපයයි ඇහැයි කියන කොටස් තුන එකතු වුණාම තමයි එතන තියෙන පස්සේ කියලා කතා කරන්නේ. චක්කුංජ පටිච්ච රූපේති උපදී චක්ක විඥානං තින්නම් සංගත චක්ක සම්පස්සෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇහැ තියෙනවා, ඒ වගේම රූපේ තියෙනවා. ඒ දෙක ගැටීම නිසා චක්ක විඥානයේ වතේ දැනීම ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ මේ දෙදෙනාගේ එකතුවට අපි පස්සේ කියන චක්ක සම්පස්සේ කියන්නේ. එතකොට ඇහැට රූපේ දැකලා ඒ විදිහට සිතක් පහළ වෙලා ඒක රූපේ අපි ඒක හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ආදී වශයෙන් හිතනකොට ඒක හොඳ ඒ Tamanට එන සුඛ වේදනාව. ඒක නරකයි අප්‍රියයි දෘෂ්ටි කතරේ ආදී වශයෙන් මගේ මට හතුරුකම් කරපු ආදී කෙනෙක් ආදී වශයෙන් නැත්නම් අප්‍රිය වූ දෙයක් පිළිකුල්සහගත දෙයක් වශයෙන් බලනකොට හිතට එන්නේ දුම්නස් වේදනාවක්. නැත්නම් මඳහත් ලෝකයක් දැක්කොත් මඳහත් වේදනාවක් ඇති වෙනවා මේ වේදනාව ඇතිවීමේ හේතුව මොකද්ද ඇහැට අර රූපේ පෙන්ලා ඒ පිළිබඳව දක්ව සම්පස්සයක් ඇති වීම සපස්ස පච්චා වේදනා මේක Taman තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කිව්වට නේ Tamanට තේරෙන්න ඕන මේක මෙහෙම තමයි සිදුවන්නේ කියලා එහෙම නැතුව මේ පොත්වල තියෙනවා මම කියනවා ඒව තේරුම් ගන්නත් පුළුවන් මතක තියාගන්නත් පුළුවන්. එහෙම මතක තියාගෙන තේරුම් අරගෙන නිවන් යන්නත් බෑ. මේක පැහැදිලි දේශන තමාටම අවබෝධ වෙනවා මේ හේතු නිසා මේක ඇති වෙනවා මේකයි හේතුව කියලා. මේක අය කවුරුත් කිව්වත් නැතත් ඒ විදිහට මේට වඩා ගැඹුරින් මේ හේතු දකින තැන තියෙනවා. මේ ලාභාල අවස්ථාවකදී මේ හේතුව පමණක් දැක්කම ඇති. එතකොට ඒ කනට ශබ්දයක් ඇහුණාම ඒ සෝත සංපස්සේ නිසා එතනත් ඒ සැප දුක් මඳහත් වේදනා ඇතිවන්නේ. එතකොට වේදනාව දකිනවා මේක තමයි දුක් වේදනාව, මේක තමයි සැප වේදනාව, මේක තමයි මඳහත් වේදනාව. මේ වේදනාව ඇති වෙන හේතුව දකිනවා මෙන්න මේ ස්පර්ශ නිසා තමයි වේදනාව ඇතිවන්නේ. කනට ශබ්ද ඇසුනහම නාසයට ගඳ සුවඳ දැනුනහම දිවට රස දැනුනහම කායට නොයෙක් දේවල් ගැහුනහම ස්පර්ශ වුනහම ඒ වගේම මනසට විවිධ අරමුණු අරමුණු වුණාට පස්සේ මේ කියන ලද වේදනාවන් තුන අතරින් කවරක් හෝ ඇතිවන්නට පුළුවන්. මේ වේදනාවන් ඇතිවීමේ හේතුව තියෙන තාක්කල් වේදනාව තියෙනවා. වේදනාව නැති වුණාට පස්සේ වේදනාව නැති ඒ හේතු නැති වුණාට පස්සේ වේදනාව නැති යනවා නේද කියලා තමාට තේරෙනවා. එහෙම තේරෙනකොට මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලානේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කතා කරන්නේ. මගේ ආත්මේ වේදනාව විඳිනවා මම වේදනාව විඳිනවා මගේ වේදනාව ඔහොම හිතාගෙන ඔහොම දෘෂ්ටික පැටලෙන ඒවා මිත්‍යා දෘෂ්ටි අදහස්, වැරදි අදහස්, වැරදි දෘෂ්ටි. එතකොට සම්මා දිට්ඨිය එක නෙවෙයි මේක මේ මේ හේතුන් නිසා Taman කැමති වුණත් ඇති වෙනවා කැමති නොවුණත් ඇති වෙනවා. අපි හිතමු දුක් වේදනාවක් දැනෙනවාක් මధుරෙක් වශයෙන් ගෙන්නේ. එතකොට අපි කැමති වුණත් නැති වුණත් ඒ ස්පර්ශය නිසා දුක් වේදනාවක් ඇතිවෙනවා. අපේ කැමැත්තට අකමැත්තට අනුව නෙවෙයි ඇතිවන්නේ. ඒ වගේම තමයි ඕනෑම වේදනාවක් ඇතිවන්නේ ඒ හේතුන් නැති වුණාට පස්සෙ. ඒකකොට ඒක මම කියලා ගන්න එක මුලාවක්. මගේ කියලා ගන්න එක මුලාවක්. අර ශරීරය මම මගේ කියලා ගත්තේ නැතුව වගේම මේ වේදනාවත් මම මගේ කියලා ගන්නට සුදුසු නෑ හේතුන් නිසා මේ ඇති වෙන ඵලයක් කියලා. මෙන්න මේ විදිහට ඒක අවබෝධ කරගන්නට ඕන. Tamanට තේරෙනවා. Tamanට අවබෝධ වෙන්න ඕන. කවුරුවත් ඒ කිව්වත් මේක වෙන මේක ආත්මයක් ආත්මයක් මේ වේදනාව විඳිනවායේ මේ මාත්මයක් නැත්තම් මේක විඳින්නට හැකියාවක් නෑ ආදි වශයෙන් කවුරු ඔප්පු කරලා කිව්වත් Tamanට පැහැදිලිවම පේනවා මේ හේතු නිසා මේක හට ගන්නවා විනා වෙන මෙතන කොසෙම දෙයක් නෑ. ඒක නිසා ওই කවුරු කිව්වත් බුදු කෙනෙක් කියලා කිව්වත් ඒක ඒව හැර වෙන විදිහකට ඒක බොරුයි කියලා සමාන තේරෙන්නට ඕන. ඒ වගේම තමයි සංඥාව. සංඥාව කියන්නේ සංජානාතිතිකෝ වික්‍රේ තත්ම සංඥාති උච්චති. සංඥාති උච්චන්ති. ඒ කියන්නේ හඳුනා ගන්න නිසා. කිංච සංජානාති මොකක්ද හඳුනාගන්නේ? නීලම්පේ යන්නේ නිල් පාට, රතු පාට, කහ පාට ආදී වශයෙන් විවිධ පාට වර්ග, අසවල් දේ, අසවල් කෙනා කියලා එහෙම එක එක කෙනා එක එක දේවල් හැට පේන රූප හඳුනා ගන්න. කනට ඇහෙන ශබ්ද හඳුන ගන්නවා රූප සංඥා ශබ්ද සංඥා නාසයට දැනෙන ගඳ සුවඳ ගන්ධ සංඥා දිවට දැනෙන රස රස සංඥා කායට දැනෙන ස්පර්ශ වේද දේවල් හඳුනනවා මේවා ශීතලේ මේවා රස්නේ මේක ආදී විවිධ ආකාරයෙන් මේ ස්පර්ශය මේක මුද්ද ස්පර්ශයක් මේක රෝස ස්පර්ශයක් ඇඟට පියරක් දෙන ස්පර්ශය විවිධ ආකාරයෙන් ස්පර්ශය හඳුනා ගන්නවා මනසන හමුවන අරමුණු විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා මේවට තමයි සංඥා කියන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා ඇතිවන්නේ කොහොමද? මේ සංඥා ඇතිවන්නේ තරකේක ස්පර්ශය නිසා. රූපයක් ඇහැට පෙනෙන්න පෙන්වුවොත් තමයි ඒ රූපය පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඒ රූපයක් පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ. අපි අතීතයේ දැකපු රූපයක් ගැන දැන් හිතලා සංඥාවක් ඇති කරගන්නවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි. අපේ සිත තුළින් සිතට අරමුණු කර ගැනීම තුළින් ඇතිවන ධම්ම සංඥාවක්. අනාගතයේ දකින්න ලබන කෙනෙක් ගැන හිතලා සංඥාවක් ඇති කරනවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි. ඒක ධම්ම සංඥාව සිත තුළ ඇතිවන දැනීමක් පමණයි. වර්තමාන වශයෙන් පවතින රූපයක්ම දැකලා තමයි කෙනෙකුට රූප සංඥාවක් ඇතිවන්නේ. ඒ ඇහැ තිබුණත් බෑ රූපේ තිබුණත් බෑ ඒ දෙක එකතු වෙලා ඒ දෙක ගැටීම නිසා ඒ රූපේ දැනි පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕන. ඒ දැනි ඒ කරුණ තුනම එකතු වුණොත් තමයි ඒ රූප සංඥාව ඇති වෙන්නේ. ශබ්ද සංඥාවත් එහෙමයි. කන තියෙන්නට ඕන. මේක කන කියන එකෙන් අදහස් කරන්නේ මේ කම්පෙත්ත නෙවෙයි. ශබ්දය ඇසීමට හේතු වන ඒ කම්බරේට යටින් තියෙනවා මේ පසු කරාට පස්සේ ඒ ශබ්ද දැනගැනීමට හැකි වෙන දේවල් කොටස්. ඒවා ඒවා නිසි පරිදි තියෙන්නට ඕනේ. ඒ වගේම ඒ ශබ්දේ තියෙන්නට ඕනේ. ඒ වගේම මනසේ ක්‍රියාශීලී මනසක් තියෙන. නිින්ද ගියා වගේ තත්යකදී ඒක දැනෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රියාශීලී මනසක් තියෙන. එතකොට තමයි ඒ ශබ්දේ දැනෙන්නේ. තමා කැමති වුණත් ශබ්දයක් ඇවිල්ලා කනේ වැදුනට පස්සේ ඒක දැනීමක් වඩටපත් වෙනවා. තම අකමැති වුණත් ඒ දැනීමක් ඇති වෙනවා. තමාට ඒක දැනීමක් ඇති වෙනකොට මේ බල්ලේ පුරුක සද්දයක්, කාරකගේ සද්දයක් ආදී වශයෙන් සද්දවල හඳුනා ගන්න. මම දන්න මිනිහෙක් කියන ඒ මිනිහා ඈත එන වාහනයක සද්ද කියලා අරගෙන කියන්න පුළුවන් ඒ මිනිහා මේ වගේ කාර් එකක් මේ රටේ මොකට බයිස් කරක ඒක කියන්න තරම් ඒ මිනිහා දක්ෂයි. ඒ සද්දේ තුනේ. ඒ කියන්නේ ඒ මිනිහා ඒ තරම් දුරට සද්දේ හඳුනා ගන්නට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. මේ විදිහට ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා, කායට දැනෙන ස්පර්ශ, මනස දැනෙන අරමුණු හඳුනා ගන්නෙ ඒ ඒ අරමුණු ඒ ඒ ඉන්ද්‍රයන්ට හමු වෙනාට පස්සේ ඒ තුනෙන් ස්පර්ශයක් ඇති වුණොත් පමණයි. මනසට හමුවන අරමුණු නම් වර්තමාන වශයෙන් හමුවන ඒවා පනන්නේ අතීතේවත් පුළුවන් අනාගතේවත් පුළුවන් වර්තමානයේවත් පුළුවන් කාලත්‍රයටමය ඒ ධර්ම ඕන එකක් අරමුණු කරලා සංඥාවල් ඇති කරගන්න මනසට පුළුවන් නමුත් අනිත් ඉන්ද්‍රියන්ට ඒ අවස්ථාවට පහළ වූ දැන් මේ දුදේ කාපු කෑමක් අරගෙන දැන් රස සංඥාවක් ඇති කරගන්න බෑ රස සංඥාව ඇති වෙන දිවේ රසක් ගෑවෙන්නට මොනේ වගේ කනට ශබ්දයක් නැහැ ඊයහත් ශබ්දයක් අහන දැන් සංඥාවක් ඇති කරන ශබ්ද සංඥා දැන් ශබ්දේ තියෙනවා නාසයට ගඳ සුවඳ ඊයේ දැකපු ගඳ සුවඳක් කරන අද බෑ. මේ වෙලාවේ ගඳ සුවඳ දැනෙන්න ඕන සංඥා. කායට ස්පර්ශත් එහෙමයි. මනසට තමයි, සිතට තමයි අනිත් ඕනෑම එකක් අතේ තනාගත වර්තමාන කියන කාල තුනටම අයත් දේවල් අරමුණු කරන්නට පුළුවන් ශක්තිය තිබෙන්නේ සංඥාවක් හඳුනේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සංඥාව දන්නවා, සංඥා සමුදේ මේකයි කියලා දන්නවා. මේ සංඥාව ඇතිවීමේ හේතුව මේක නම් මේ හේතුන් නැතුණාට පස්සේ මේ සංඥාව නිරුද්ධ වෙනවා කියලා තමන් අවබෝධ කරගන්නට ඕන. ඊළඟට සංඛාර. සංඛාර කියන්නේ මොකද්ද? ගත මේ විකේ සංඛාර මොනවද මේ සංඛාර කියන්නේ? ඒකට කියනවා රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා. ඇහැට පේන රූප පිළිබඳ සිතිවිලි පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද පිළිබඳ සිතිවිලි සංචේතන ජනිත වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ මනස දැනෙන විවිධ අරමුණු අර ආරම්භන කරගන්නේ විවිධාකාර කුසල් වේවා අකුසල් වේවා කුසල් අකුසල් නොවන සිතුවිලි වේවා කවරාකාරෝ සිතුවිලි ධර්ම පහළ වෙනවා මේ සංචේතනාව මේ සිතුවිලි පහළ වීම ඒ සිතුවිලි වල තමයි අපි සංස්කාර කියලා කියන්නේ මේක තේරුම් ගන්න ඕනේ මේ මම හිතනවා කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. මගේ සිතවිල්ල කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. අර සංඥාවටත් එහෙම හිතනවා. මගේ දැනුම, මගේ සංඥාව. ගොඩාක් පොත්පත් කියලා විභාගයක් පාස් කරලා දැනුම් ගොඩක් ඇති වෙනවා. මගේ දැනුම, මගේ දැනුම කියලා. ඉතින් ළඟන ඒක තදින් උපාදාන කරගෙන ඉන්න අය සිටිනවා ආඩම්බරෙන්. ඉදිමෙන අය සිටිනවා. මේ විශාල විභාග පාස් කරලා මේ දැනුම් මොකද මේ සංඥාව Taman කියලා හිතලා සංඥාව මගේ කියලා හිතාගෙන ඉන්න නිසා. මේවා නිකන් නාම ධර්ම පමණයි මේවා ඇති දැන් තියෙන්න පුළුවන්. තව සම අවුරුද්දකින් දෙකකින් නැත්නම් සඳහා මාසින් දෙකෙන් නැත්තටම නැති යන්නට පුළුවන් කියලා දකිනවනම් ඔයවා පිළිබඳ ආඩම්බරයක් ඇති කරගන්නට කිසිම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද මේවා ඇතිලා නැතිලා යන ධර්මනේ හැඟීම් ධර්මයක් පමණයි නේද? නාම ධර්මයක් පමණයි. තමන් නෙවෙයි, තමාගේ නෙවෙයි කියලා දන්න. මෙන්න මේ විදිහට තමයි මේ සංස්කාරات. සමාගයේ සිත තුළ පහළන විවිධ සිතේ සමහර ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ වැනි දේවල් තියෙනවා, කරුණාව, මෛත්‍රිය, දයාව, ප්‍රඥාව වැනි දේවල්, ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය වැනි කවර ආකාර කුසල දේවා, අකුසල දේවා විවිධ සිතේ සිතේ එනවා. මේ සිතේ ඔක්කොම කොටස් 6කට බෙදලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ රූප පිළිබඳ සිතේ. කවර සිතෙල්ලක් ආවත් එක්ක එක රූපයක් පිළිබඳ සිතෙල්ලක්. නැත්නම් ගඳක් පිළිබඳ සිතුවිල්ල, රසයක් පිළිබඳ සිතුවිල්ල, ශබ්දයක් පිළිබඳ සිතුවිල්ල, කායර දැනෙන ස්පර්ශයක් පිළිබඳ ඒ සංචේතනාවක් නැත්නම් මනසට දැනෙන විවිධ අරමුණක් අරගෙන ඒ පිළිබඳ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම. මේවා තමයි සංස්කාර ස්කන්ධය කියලා අපි ප්‍රකාශ කරන්නේ. මේක හරියට තේරුම් ගන්න. ඒක ඇති වෙන හේතුවක් දකින්න. ඒක ඇති වෙන හේතුව මේ හේතු අපි ඕලාරික වශයෙන් පමණයි මේ දී කියන්නේ ගැඹුරින් නෙවෙයි. ඒකෙත් හේතුව මොකක්වත් නෙවෙයි ස්පර්ශයමයි. අර කලින් කියපු ස්පර්ශයමයි. ඇහැට රූපේ ස්පර්ශ වෙලා ඇහැ තියෙනවා රූපේ තියෙනවා දෙක දැනුණා දැන් මේක පිළිබඳ දැනීමක් ඇති වුණා ඒ දැනීම ආවට පස්සේ උන් ඉතින් රූපේ පිළිබඳ හැඟීමක් ඇති ගම මෙයා හොඳයි මෙයා නරකයි මෙයා තරුණයි මෙයා ගැහැණි මෙයා කිරිමේ ආදී මෙයා සත්ත්ව මෙයා වර්ෂත අසවල් දෙන අසවල් නම් නමින් උනත් විවිධාකාරයෙන් සංඥා ඇති වෙනවා සංඥා ඇති වුණාට පස්සේ සංඥාව හොඳ නම් යාළුවෙක් මිත්‍යෙක් හිතාම හිතාට එන සත්‍ය වේදනාවක් නරක හතුරෙක් නම් දුක් වේදනාවක් ආදී වශයෙන් වේදනා ස්කන්ධයකොත් දැනේ. මේ මේ ඇහැට රූපය මේ ආකාරයෙන් පහළ වුණාට පසුව හමු වුණාට පසුව අර විඥාණය ඇතිලා සංඥාව ඇතිලා වේදනාව ඇතිනොට ඒකෙත් අල්ලාගෙන විවිධ සිතුවිලි කරනවා. මෙයා අපි හිතමු ඇහැට රූපයක් දැක මෙයා හොඳයි ලස්සනයි තරුණයි ආදී විවිධ සිතිවිලි පුළුවන්. මේ ආකාර විවිධ සිතිවිලි ගලාගෙන යන්නේ ඒ රූපයේ ඇහැට හමු වෙච්ච නිසා. කවදාවත් දැකපු නැති රූපයක් තියෙනවා නම් තමන් කවදාවත් ඒ රූපය ගැන අහලත් නැත්නම් මෙවැනි රූපයක් Tamanට දකින්නට තියෙනවා කියලා එහෙම හැඟීමකුත් නැත්නම් එවැනි රූපයක් ගැන කිසිම කෙනෙකුට කිසිම දවසක කිසිම සිතුවිල්ලක් එන්නට බෑ. තමන් කවදාවත් සද්දයක් අහලත් නැත්නම් අහපු නැති සද්දයක් නම්. ඒ වගේම මෙහෙම සද්දයක් තියෙනවා කියලා Tamanට කවුරුත් කියලා ඒක ගැන අහලත් නැත්නම් මෙවැනි සද්දයක් මට අහන්නට ලැබෙනවා අහන්ට යනවා කියන එවැනි හැඟීමකුත් නැත්නම් ඒ අන්න එවැනි සද්දයක් පිළිබඳ ලෝකෙ කොච්චර එවැනි සද්ද තිබුණත් ඒ සද්ද වලින් සද්ද පිළිබඳ අපිට සිතුවිලි එන්නේ නැහැ. මේ විදිහට තමයි නාසයට දිවට ශරීරයට මනසට අරමුණු ඒ අරමුණු පිළිබඳ සංස්කාර සිටිවිලි ගලන්නේ ඒ පිළිබඳ අපේ මන ස්පර්ශයේ ඇති වුණොත් පමණයි. අපි හිතමු දැන් මේ පන්සලේ වෙසක් උඩුවක් දැන් ගහලා තියෙනවා. මේගොල්ලෝ මේක දන්නේ නැහැ කියලා හිතමු. දැන් මම මේක කිව්වොත් එහෙම මේ බොහොම හොඳට ගහලා තියෙනවා. මම ගියේ නැහැ. නම් මේ මිනිස්සු කියන කතාව. මේ මේ බොහොම හොඳට ගහලා තියෙනවා. ඔන්න එතකොට මේගොල්ලන්ට ඒ පිළිබඳ සිතුවිල්ලක් ඇති වෙනවා. ඒක දන්නේත් නැහැ. මේ එන්නේ ඉස්සෙල්ලා දන්නේත් නැහැ මෙහෙම එකක් තියනවාද කියලා. අහලත් නැහැ මෙහෙම එකක් තියනවාද කියලා. මෙහෙම එකක් තියනවාද බින්ද කියලා බලලා දැනගන්න ඕන කියන හැඟීමකුත් නැහැ. එහෙමනම් ඒක පිළිබඳ කිසිම සිතිවිල්ලක්වත් ඉන්නේ නැහැ. මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ ඔක්කොම සිතිවිලි ජනිත වන්නේ මනෝ ස්පර්ශය නැත්නම් මේ චක්ක සෝත සම් චක්ක සම්බන්ධ සෝත සම්පස්සාදී ස්පර්ශය ඇති වුණ ප්‍රමාණයි. ඒ ස්පර්ශ අරමුණු කරගෙන ඇති වෙන සංස්කාර හැම එකක්ම මනෝ ස්පර්ශය තුළින් ජනිත වන්නේ. ඒ කියන්නේ ඇහැට රූපේ හම් වෙලා චක්කු විඥානය ඇති වෙලා චක්කු සංපස්සේ හැම වුණාට පස්සෙ පහළ වෙන සිතිවිලි ඔක්කොම මනසේ තුළයි ඇතිවන්නේ. ඒක නිසායි මනෝ ස්පර්ශය තුළින් ජනිත වෙනවා කියලා මා කියේ ඒ තමයි කනට නාසයට දිවට ශරීරයට. එතකොට මේ මනසින් මේ සිතිවිලි ගලා යාම සිදුවා මේක තමයි සංස්කාර මම සිතනවා නෙවෙයි මගේ සිතිවිලි නෙවෙයි. මේ සිතිවිලි ඇතිවීමේ හේතු තියෙනවා. ඒ හේතුන් නිසා මේ ඇතිවන්නේ. මේ පස්සේ එක ප්‍රධාන හේතුවක්. ඊට අමතරව මේ මොළයේ ශෛලයන්ගේ නිසිපරිදි ක්‍රියාකාරීත්වය, ඒ වගේම මේ හිස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ඊට අමතරව මේ රුධිර සංසරණයේ නිසිපරිදි සිදුවීම, මොළයේ කරා විශේෂයෙන්ම රුධිර සංසරණයේ සිදුවීම, ඔක්සිජන් වායුවේ කරා ගමන් කිරීම ආදී විවිධ දේවල් තියෙනවා. ඉතින් මේ අපි කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන එක් හේතුවක් පමණයි. සිතවිලි ඇතිවීමට විවිධ හේතු තියෙන එකක් නෙවෙයි. ඒ වගේම තමයි අර කලින් කියපුවාට විවිධ හේතු තියෙනවා. මම කියන්නේ මේක ඕලාරික වශයෙන් පහළ මට්ටමක කියන කතාවක් කියලා ගැඹුරින් කියන කතාවක් නෙවෙයි. දැන් ඔය විද්‍යාත්මකව කතා කරනවා නම් එහෙම මේ සිතවිලි පහළ වෙනකොට ඔය මොළේ තරංග ගමන් කරන ආකාර කියනවා. ඔය alpha waves, beta waves, theta waves කියලා ඒවට නම් හිතන් දාලා තියෙන. මේ ඔක්කොම විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන් කතා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම හොඟක් දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. කෙසේත් ඒ වෙනි දැනුමක් නෙවෙයි අපට අවශ්‍ය අවශ්‍ය වන්නේ අපට අවශ්‍ය වන්නේ මේ සංස්කාර ජනිත වන්නේ මෙන්න මේ හේතුව නිසා මේ සිතුවිලි මම නෙවෙයි මගේ ආත්ම නෙවෙයි තමාට ඕන විදිහට හසුරවන්නට පුළුවන් දේවල් නෙවෙයි කියලා. ඒ අවබෝධය ඇති කරගන්නටයි මේ හේතුව දකින්නේ. එතකොට Tamanne පැහැදිලිව පේන්න ඕනේ මේ සංස්කාර මේ හේතුන් නිසා ඇති වුණා නම් මේ හේතුන් නැති වෙනකොට මේ සංස්කාර නැති වී යනවා කියන්නේ. මේකත් දකින්න. තමන් අවබෝධ කරගන්නවා. එතකොට විඥානස්කන්ධය විඥානය ඇතිවීමේ හේතුවක් තියෙනවා. විඥානය කියනකොට විඥානාතීතිකෝ වික්කේ තස්මා විඥානන්ති උච්චති කියලා දක්වන්නේ මේ දැනීමක් ඇතිවන නිසායි විඥානනය කරන නිසායි විඥානය කියන්නේ. ඇහැට රූපය හමු වුණාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. කනට ශබ්ද ඇහුණා මේ පිළිබඳ දැනීමක්. නාසයට ගඳ සුවඳ ඇහුණා මේ පිළිබඳ දැනීමක්. ඉතින් මේවට පිළිගෙන චක්කසෝත ගාන ජීවා කාය මනෝ කියලා මේ ඉන්ද්‍රිය හැට පිළිගෙන කියන්නේ. ඒක නිසාම මේවට විඥාන හයක් වෙනවා. ච විඥාන කාය වේදිතබ්බ චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ විඥානයේ පැහැදිලිව Taman තේරුම් ගන්න. මේ විඥානයේ ඇති වෙන හේතුව දකින. මොකද්ද විඥානය ඇතිවන්නේ? නාම රූපච්ඡ විඥාන, විඥානපච්ඡ නාම රූපං. නාම රූප නිසා විඥානය ඇති වෙනවා, විඥානය නිසා නාම රූප ඇති වෙනවා. මේක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාරමින් පාදනා උදාහරණයක්. අපි උදාහරණයක් කිව්වොත් මෙයාට තේරෙයි. අපි උත්පත්ති මන්ද මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහට කවදාවත් ඇහැර රූපයක් දැකලා ඒ රූපේ පිළිබඳ විඥානයක් ඇතිවන්නත් බෑ. චක්කු විඥානයක් දන්තවන්නත්. ඒ වගේම ඇහැ නැහැ. පියවි ඇහැ තිබුණත් ඇහි අර ඒ රූපයන් දෙකේ කොටස් මොකක්වත් නැහැ සමහරට. ඒ ඉස්සරහා තිබුණත් ඇතුලේ තියෙනවා මේ තියෙන උසාවි මොනෝhari නැතිලා හරි කවර ආකාරයකින් හරි ඇහැ සම්බන්ධ ඇහැ රූප බැලීම සම්බන්ධ තියෙන හැම කොටසම නැත්නම් ඉතින් එයාට රූප දැකලා සිතිවිලි ඇති කරගන්නත් බෑ. මම දන්නවා මේ ළඟදී ආව මිනිස්සේ අහම දුකනේ. එයාට ඇක්සිඩන්ට් එකක් වෙලා මේ නහේ කැඩිලා තුවාලුන. දැන් එයාට කිසිම ශබ්දයක් අහන්න බෑ. ඇහුවට තේරෙන්නේ නෑ මේ ශබ්ද අහන ස්නායු සම්පූර්ණයෙන් කැපිලා කැඩලා මැරිලා ගියද. ඉතින් මොනම ශබ්දයක් අතරින් කලින් හොඳට හිටිකෙන. කන ඉතින් ඒක නිසා ඒ ශබ්ද පිළිබඳ සිතිවිල්ලක් විඥානයක් ඕක ඇතිවන්නට බෑ මේ විදිහට මම දන්න තව කෙනෙක් ඉන්නවා දිවට කිසිම රසක් දැනෙන්නේ උඩ ඉඳලා වැටිලා මේ ඒ ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙ ඔහුට අර ජීව හා සම්බන්ධ වූ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ විරහිත මිත්‍යය ක්‍රියාම ස්නායු මැරීම නිසා කිසිම රසක් දැනෙන්නේ නෑ දිව තිබුණා අර ඒ ඒ ඒ අවශ්‍ය හේතුන සියල්ල නැති නිසා රස ගෑවුණා අපිට දැනීමක් ඇතිවන්නේ. ඒක නිසා මේ විඥානය ඇතිවෙන හේතුන් ටික දැක්කොත් Tamanට පැහැදිලිව පේන්න ඕනේ අනේ මේ විඥානය මම කියලා ගත්තට මගේ කියලා ගත්තට මේ හේතුන් නැත්තම් මොකක්වත් කරන්නට බෑනේ. හේතුන් නැත්තම් මේ විඥානය ඇති වෙන්නේ නෑනේ. අපි හිතමු විඥානේ මාව කියලා මගේ කියලා ගන්නවා කියලා. කවුරු හරි ඉඳලා එකපාරටම සිහි නැති වෙන්න බේතක් කරේ මොකක් හරි දෙනවා. නැත්නම් ඔබ ඉතනනම් කුලර හෝම් තිබුණා ඒවා ටිකක් ඇල්ලුවා දන්නේ නැහැ. ඒ මිනිහගේ විඥාන ඔක්කොම නැතුව කියන්නේ හේතුන් නැතුව ගියාට පස්සේ. ඉතින් මම කියලා මගේ කියලා ගන්නට මේව යුතුයද සුදුසුද කියලා Tamanට තේරෙන්නට ඕන. මේක ඒකාන්ත වශයෙන්ම හේතුන් නිසා හටගත් ඵල ධම්ම සමූහයක් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධය පැහැදිලිව Tamanට ඇති ඇති ගන්නට ඕන. ඒ විඥානය ඇතිවීමේ හේතුන් නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා. මම කියවා විඥානය ඇතිවීමේ හේතු නාම රූප කියලා. නාම රූප පත්‍ය විඥාන මේ රූපේ නිසා විඥානය. අපි හිතමු කෙනෙකුට නිින්ද ගිහිල්ලා ඉන්න හොඳට. කනට ඇවිල්ලා හයිතු කෙනෙක් කතා කරන ශබ්ද ඇහෙනවා කන තියෙනවා ශබ්ද ගිහිල්ලා වදිනවා නමුත් ඔහුට ඇහෙන්නේ මඳුරෙක් ගිහිල්ලා කනවා කියමු ඔහුට තේරෙන්නේ නැහැ මඳුරා කනවාද කියලා මේ නින්ද කියලා මොකද හේතුව සිත ක්‍රියාශීලී තත්ත්වේ නැහැ ඒක නිසා විඥානය ඇතිවීමට සිතත් අවශ්‍යයි විඥානය ඇතිවීමට කයත් අවශ්‍යයි එතකොට නාම රූප දෙකම විඥානය ඇතිවීමට හේතු වෙනවා නාම රූපච්ඡ විඥාන ඒ වගේම විඥානපච්ඡ නාම රූප මේ විඥානය නිසා නාම රූප දෙක පවතිනවා නාම රූප දෙක නිසා විඥානය පවතිනවා මේක උදාහරණයක් වුණා මේ ඇයිද තේරෙයි අපිට මෝටර් බයිසිකල් එකක් ගෑන ගමින් එක්කනවා. මේ මිනිහා යන්නේ මෝටර් බයිසිකල් එක යන නිසා. මෝටර් බයිසිකල් එක යන්නේ කොහොමද? මෝටර් බයිසිකල් එක යන්නේ මිනිහා එක ක්‍රියාත්මක කරන නිසා. එතකොට දෙදෙනාට එකිනෙක උපකාර වෙමින් මිනිහා උපකාර කරනවා බයිසිකලයට යන්න. බයිසිකලයේ උපකාර වෙනවා මිනිහට යන්න. එකිනෙකාට උපකාර වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන කටයුතු කිරීමෙන් මේ ගමන සිදුවන්නේ. මේ වාගේ නාම නිසා නාම රූප නිසා විඥානය පවතිනවා. විඥානය නිසා නාම රූපය පවතිනවා. මේ ආකාරයෙන් දිගින් දිගට සංසාරයේ ගමන් කිරීම සිදුවනවා. මේ විදිහට විඥානස්කන්ධය දකිනවා විඥාන සමුදය දකිනවා. එන්න මේ විදිහට Tamanට පැහැදිලිව තේරෙන්න ඕන ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාරාණං ඉති සංකාරා ඉති විඥානං කියලා. මේ පංචස්කන්ධය ඉති වේදනා සමුදය ඉති වේදනා සමුදය ඉති සංඥා සමුදය සංකාරාණ සමුදය ඉති විඥාන සමුදය කියලා. ඒකේ සමුදයක් Tamanට තේරෙනවා. ඒකේ අත්සංගමේ හේවත් නිරෝධයක් දකිනවා. දැන් මේක හරියට Tamanට තේරෙනවා නම් මේවා කියනකොට මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා නැත්නම් ගැහැණිය පුරුෂයෙක් කියලා ජීවියක් කියලා සත්‍යය කියලා ඔය ජීවිතාකාරයෙන් අපි අල්ලනවනේ මේ බොහෝ සත්‍ය අපි නේ බොහෝ සත්‍ය අල්ලනවනේ එතකොට ඒ අල්ලන්නේ ඒවා තියෙනකොට රූපේ තියෙනකොට ඒක අල්ලනවා වේදනාව සංඥා සංඛාර විඥාන තියෙනකොට මම කියලා හිතනවා මගේ කියලා හිතනවා ආත්ම කියලා හිතනවා ඔක්කොම ඔය කොයි ආකාරයෙන් ගැහැණිය මේ කොයි ආකාරයෙන් හරි හිතනවා මේවා නැති වෙලා ගියාට පස්සේ තියනවා කියලා හිතන්න පුළුවන් දැහැවසම පහනක් දැල්ලෙනවා. පහන දැල්ලි දැල්ලි තියෙනකොට පහන් දැල්ල අපිට පියවිය හැට පේනවා. මෙතන පහන් දැල්ලක් තියෙනවා තියෙනවා තියෙනවා කියලා අපි කතා කරනවා. සම්මුති වශයෙන් ඒකේ සත්‍යයක් තියෙනවා. පරමාර්ථ වශයෙන් නෙවෙයි මම මේ කතා කරන්නේ. සම්මුති වශයෙන් ඒක හරි. එතකොට පහන් දැල්ල නිවුනට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න පහන් දැල්ලක් තියෙනවා කිය සම්මුති වශයෙන්වත් කියන්න බෑ මොකද පහන් දැල්ල එතන නැහැ. මෙන්න මේ වගේ මේ පංචස්කන්ධ ධර්මයන් තියෙනකොට මම මගේ මගේ ආත්ම ආදී වශයෙන් කෙනෙක් ගන්නවා සම්මුති වශයෙන් ඒක හරි කියලා පිහිටුවත්. මේවා නිරුද්ධ වී යනවා හරියට දැක්කොත් නැති වී යනවා නිමී යනවා හරියට දැක්කොත් මේකේ මොකක්ද මම කියලා මගේ කියලා ගන්නට ඉතුරු වන්නේ ශේෂ වන්නේ ඒක ගන්න එක හරියද මේ අවබෝධය ඇතිවීමට තමයි අර රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා සංඛාර විඥාන කියන සෙසෙස් ස්කන්ධයන්ගේ නිරෝධය අපි දකින්නේ. මේ හේතුන් තියෙනකොට මේක තියෙනවා, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. හේතුන් තියෙනකොට තිබුණා වූ මේ ධර්ම මම නම් මගේ ආත්ම නම් හේතු නිරුද්ධ වෙයි යනකොට මෙතන මම කියලා මගේ ආත්ම කියලා නැත්නම් සත්‍යක ආදී වශයෙන් ග්‍රහණය කිරීමට කිසිම ධර්මයක් ඉතිරිවන්නේ නැහැ නේද මේක අනාත්මයි නේද කියන හැඟීම. මේක අනිත්‍යයි නේද කියන හැඟීම අපට ඇතිවන්නට ඕන. භාවනා කරන්නට ප්‍රථමයෙන්ම මේ දැනුම සමාටම පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම ඇති කරගත යුතු දැනුමක් බවට පත් කර ගන්න ඕන. සමාගයේම දැනුමක් බවට. කවුරුත් කිව්වට නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි. පොතපතක තිබුණාට නෙවෙයි. සමාහටම තේරෙන්න ඕන මෙන්න මේකයි தත්යේ මේකයි මේකේ නියම ස්වરૂපය කියලා. එතකොට පැහැදිලිව පේනවා මේ මේ හේතුන් නිසා මේ ඵලය ඇති වෙනවා හේතුඵල දෙකක්. මේ හේතු නිරුද්ධ වෙනකොට මේ හේතු ටික නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා කියන්නේ. එහෙමනම් හේතුන් නිසා පහළ වෙන මේ ධම්මම කියලා අපි ගත්තත් මේවා නැති වෙනකොට මගේ කියලා මම කියලා ගන්නට කිසිවක් නැහැ. දැන් හිතාම හිතමු. දැන් මේ අයගේ හිතේ තියෙන මේ මුලම සිතිවිලි සංඥාවල් ඔක්කොම දැන් ගොඩ ගහගෙන සංඥාව මම මගේ කියලා ගන්න. සමහර විට මම දන්නවා මොනම දෙයක්වත් මතක නැති වී යන රෝග තත්ත්වයක් ඇති වෙනවා. දැන් මේ එහෙම අවස්ථා තියෙනවා. ඔය කොමා වගේ තත්ත්වයක් වෙනවා කියන්නේ නැත්නම් මොකක් හරි එක රෝග තත්ත්වයකදී මේ මොකක්වත් කලින් දන්නේ මතකත් නෑ. ඉතින් කලින් තිබ්බෙව ඔක්කොම මම මගේ කියලා කියන මෙහෙම නිවුණට පස්සේ මෙතන මොකක්ද මම මගේ සංඥාව කියලා මම කියලා ගන්නට තියෙන්නේ? මේ විදිහට තමයි වේදනාවක් ගන්න. දැන් විඳිනකොට මම විඳිනවා මම විඳිනවා කියලා ගන්න. මේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිලක. අපි හිතමු වේදනාව නාශකයක් දුන්නා. නැත්තම් සීන තියෙන ඉන්ජෙක්ෂන් එකක් වෙන එකක් දුන්නා. ඒ මිනිහට කිසිම වේදනාවක් දැනෙන්නේ. අර තියෙන වේදනාව ඔක්කොම මම මගේ කියලා ගත්තා. මේක ඔක්කොම පහනක් වෙනවාසේ දැන් නිවිලා ගියා. එතකොට මොකද්ද වේදනාව කියලා මම කියලා ගන්න තියෙන්නේ. මගේ කියලා ගන්න තියෙන්නේ. මොකක්ද මේ? මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධය තුල ආත්මයක් නැති බව පිළිබඳ පැහැදිලිම හැඟීමක් අවබෝධයක් තමාම ඇති කරගන්න සෝවාන් වෙන්නට යන්නට ඉස්සලා භවනා කරන්නට යන්න ඉස්සලා ඒක නිකන් වාඩිලා ඉන්නකොට හරි නිදාගෙන ඉන්නකොට හරි මේ පිළිබඳ හොඳට හිතනකොට හිතනකොට ඒ තමාට පැහැදිලිව පේනවා පැහැදිලිවම තේරෙනවා. ඒකට ඉතින් ටිකක් ප්‍රඥාව ඕන. ප්‍රඥාව නැත්නම් මේවා තේරුම් ගන්නට නෑ. ඉතින් මේ ප්‍රඥාව කියනකොට පහසෙන් ප්‍රඥාව කියන කෙනෙකුට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. මේ සියල්ලම අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා. එහෙමනම් මේ සියල්ලම එක අතකින් අනිත් හැම වෙලාවෙම නැති නැති යන ආකාරයක් දක්වන අනිත්‍යය අනිත්‍යය කියන්නේ. ඇතිවෙච්ච ඇතිවෙච්ච වේදනාව මේ ජීවිතේ පුරා ඔක්කොම නැති නැති ගිය කිසිම වේදනාවක් පිට දුක් වේදනාවක් පවත් සැප වේදනාවක් පවත් තමයි. අය අය හැම එකම එහෙමයි. ඒ වගේම තමයි ඇති වෙච්ච ඇති වෙච්ච සංඥාත් නැති වෙනවා. ඇති වෙච්ච ඇති වෙච්ච සිතිවිලි උපසල් ඒවා අපිට ඔක්කොම නැති වෙනවා. ඇති වෙච්ච ඇති වෙච්ච විඥානත් නැති වෙනවා. ඒ වගේම තමයි මේ රූප කොටස හැම මොහොතක් ගානෙම නැති නැති යනවා මේ රූප කොට. අපි පුංචි කාලේ ඉඳලා විවිධ අවස්ථා පසු කරලා පසු කරලා තරුණ වියේ බාල වියේ මහලු වියේ ආදී නැති වියේ ආදී විවිධ අවස්ථා පසු කරලා පසු කරලා මේ යන්නේ. මේකත් මරුණාට පස්සේ දිවිලා ඉල්ලලා කුණු වේලා පණුව ගාලා පොළොවටම පාස් වෙලාම යන්නේ. මේ විදිහට මේ රූපස්කන්ධය සෑම මොහොතක් පාසාම වෙනස් වෙන නාමස්කන්ධයත් වෙනස් වෙන මේක ඒකාන්ත වශයෙන් අනිත්‍යයි නේද කියන අවබෝධය ඇති කරගන්න අර කියපු ආකාරයෙන් හේතුඵල දෙකේ උතුරින් අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්න එසේ ඇති කරගත්තාට පස්සෝ භාවනාවකට නිමද මේ භාවනාව භාවනාවකින් හිත සමාධිමත් කර දෙවෙන මේ පංචස්කන්ධයේ ඇති වෙන නැති වෙන දෙක බල බල වාසිය කරන මේක ඇති වෙනකොට ඇති වෙනවා කියලා හිතනවා නැති වෙනකොට නැති වෙනවා කියන එක දකිනවා අපි අනිත්‍ය අනිත්‍ය කියලා කටපාඩම් කරනවා නෙවෙයි ගිරව්වගේ කියනවා නෙවෙයි නැත්නම් ඔය එක එක බෝතල් වලට ලේබල් අලවනවා වගේ ගිහිල්ලා අපි ලේබල් අලවන්නට යනවා නෙවෙයි. තමයි අවබෝධය මේකේ තමන්ම අවශ්‍ය වෙන. ඒක නිසා අර අවබෝධය පැහැදිලිව ඇති කරගත්තාට පස්සේ භාවනා කරන ආස්වාස් ප්‍රසආස අරමුණු කරමින් හෝ පිම්බෙන් ඇකිලින් අරමුණු කරමින් හෝ නැත්නම් චත් ධාතු අවස්ථාන ධාතු මනස්කාර භාවනාව හෝ මොන හරි භාවනාවක් නිරත වෙනවා කියන්නේ මේ හැම වෙලාවෙම මේ කියපු පංචස්කන්ධ ධර්මයන් මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා කියලා ඇති වෙනකොට ඇති වෙන එක දකිනවා නැති වෙනකොට නැති වෙන එක දකිනවා. ඒ ඇති වෙනකොට ඇති වෙන එක දැකපු සිතත් ඊළඟට නැති වෙනකොට නැති වෙනකොට දැකපු සිතත් නැති වෙනවා කියලා දැකපු සිතත් මේවත් නැති වෙන. මේ විදිහට මේ නාම රූප වහ වහ වහ වහ බිනි බිනි බිනි බිනි යන ආකාරය දකිනවා නම් මේ මොහොතේ සෑම නාමයක්ම සෑම රූපයක්ම මේ මොහොතේම බිඳිලා ඊළඟ මොහොත වෙනකොට වෙනත් නාමයක් වෙනත් රූපයක් තියෙන්නේ කියලා පැහැදිලිව සමානට අත්දකින්නට පුළුවන් භාවනාව තුළින්. එහෙම අත්දැක්කොත් එහෙම ඊළඟ මොහොතේ ඉන්නේ තවත් නාම අලුත් නාම රූප ධර්ම ටිකක් කියලා හිතනකොට මෙතන මොකද්ද මම මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ කියලා හිතා ගන්නට පැහැදිලිවම Tamanට එහෙම දෙයක් නැහැ නේද කියන අවබෝධය ඇති වෙනවා. එතකොට සංඛාය දිට්ඨියට හිතින්නට බෑ. තන ප්‍රතිෂ්ඨාවක් පිහිටාම පිහිටා හිටින්න තැනක් නැති වෙනවා. මේ විදිහට පැහැදිලි අවබෝධයක් පිළිතර භාවනා කළොත් එහෙම සෝවාන් වන්නට පුළුවන්. දැන් වේලාව 12ට ඉතාමත් මාසන් නිසා අපි මේ දේශනා දිගින් දිගට කරන්නේ දැන් මේ ප්‍රමාණවත්. හොඳයි එහෙමනම් දැන් කල්පනා කරන්න මේ ආකාරයෙන් බුදු පූජා පවත්වලානේ දීලා ධර්මයක් අසල මේ කියන ද සියලුම කුසල් සම් මේ ආකාරයෙන් පැස් කරගන්න ද සියලුම කුසල් ශක්තියෙන් අපිට මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය අවබෝධ කරගන්න ලැබේවා. ඒ තුළින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පිළිබඳ තියෙන සිතුවිලි ඒ හේලෝ ඒ පිළිබඳ තියෙන සංස්කාර ධර්ම සමනය වීම තුළින් සම්පූර්ණයෙන් නිරුද්ධ යාම තුළින් නාම රූප නිරෝධ දැකීම තුළින් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවන ශාසනයෙම මේ කුසල හේතු වේවා වාසනාව වේවා කියන අදිෂ්ඨාන ප්‍රාර්ථනාවෙන් දැන් තබාගෙන දෙවියන් මේ කරපින් අනුමෝදන් කරන ආකාශත් හරින පාඩේ කියන්නේ